بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් قل أوحي إلي أنه استمع نفر من الجن فقالوا إنا سمعنا قرآنا عجبا يهدي إلى الرشد فآمنا به ولن نشرك بربنا أحدا وأنه تعالى جد ربنا ما اتخذ صاحبة ولا ولدا وأنه كان يقول سفيهنا على الله شططا وأنا ظننا أن لن تقول الإنس والجن على الله كذبا නබිතුමනි නුඹ මාහට වහී මගින් පහත සඳහන් අයුරින් දන්වා ඇති බවට පවසව. ජින්වරුන්ගෙන් කණ්ඩායමක් මම කුර්ආනයේ පාරායනය කිරීම සවන් දී ඔවුන් Tamanගේ ප්‍රජාව අතරට හැරී ගොස් අප පුදුමාකාර කුර්ආනයකට හොඳින් සවන් දුනිමු. එය ඍජු මගට මඟ පෙන්වයි. එහෙයින් අප එය විශ්වාස කළෙමු. අපගේ පරමාධිපති ආනන්ට කිසිවිටක අප කිසිවෙකු ආදේශ නොතබමු. සැබවින්ම ගෞරවනීය අපගේ පරමාධිපති ආනන්ගේ කීර්තිය අති උත්තරීතරය. ඔහු සහකාරියක් හෝ දරුවෙක් හෝ තබා ගත්තේ නැත. අපගේ ප්‍රජාවේ සිටි අදම ජනයින් අල්ලාහට සුදුසු නොමැති අදහස් ප්‍රකාශ කරමින් සිටියේය. සැබවින්ම අපි මිනිසුන් හා ජින්වරුන් අල්ලාහ මත බොරු පවසන්නේම නැතයි සිතා සිටියෙමු. وَأَنَّ وأنه كان رجال من الإنس يعوذون برجال من الجن فزادوهم رهقا وأنهم ظنوا كما ظننتم أن لن يبعث الله أحدا මිනිසුන් අතර සිටි පිරිමින්ගෙන් සමහරෙකු ජින් අතර සිටි පිරිමින්ගේ සමහරෙකුගෙන් රැකවරණය පැතුවෝය. එහෙයින් එලෙස ඔවුන්ගෙන් රැකවරණය පැතූ හේයින් ඔවුන් ඔවුන්ගේ මුලාව අධික කරගත්තේය. අල්ලාහ් කිසිවෙකු විනිශ්චය සඳහා නැවත නැගිටුවන්නේම නැතයි. ජින්වරුන් වන නුඹ සිතුවාසේම මිනිසුන් වන ඔවුන්ද සිතමින් සිටියෝය. وأنا لمسنا السماء فوجدناها ملئت حرسا شديدا وشهبا وأنا كنا نقعد منها مقاعد للسمع فمن يستمع الآن يجد له شهابا رصدا وأنا لا ندري أشر أريد بمن في الأرض أم أراد بهم ربهم رشدا وأنا منا الصالحون ومنا دون ذلك كنا طرائق قددا සැබවින්ම අපි අහස නිරීක්ෂණය කළෙමු. එය බලවත් මුරකරුවන් හා උල්කාවලින් පුරවා තිබෙන දුටුවෙමු. සැබවින්ම අප මුහම්මද් තුමාණන්ව නබිවරයෙකු වශයෙන් පහළ කිරීමට පෙර එහි එනම් එම අහසෙහි විවිධ ස්ථානයන්හි ඔත්තු ඇසීමට වාඩි වූවන් ලෙස සිටියෙමු. නමුත් දැන් කවරෙකු හෝ ඔත්තු ඇසුවද ඔහුට පහර දීම පිණිස බලාපොරොත්තුෙන් සිටින උල්කාපාතද දැකගනි. මෙලෙස මලක් වරුන්ගෙන් හා උල්කාපාත වලින් අහස් කුස පුරවනු ලැබීමෙන් පොළවේ සිටින්නන් හට හානිය පැතුවද එසේ නොමැතිනම් ඔවුන්ගේ පරමාධිපතියා ඔවුන්ට ඍජු මඟ පැතුවදැයි අපි නොදනිමු. සැබවින්ම අප අතරත් සැදැහැවන්තයින් සිටිති. ඔවුන්ට වඩා පහත් තත්වයේ වූ අයද සිටිති. අප විවිධාකාර වෙනස් වූ මාර්ගවලට අයත් වූවන් ලෙස සිටියෙමු. وَأَنَّ وَأَنَّا ظَنَنَّا أَن لَّن نُّعْجِزَ اللَّهَ فِي الْأَرْضِ وَلَن نُّعْجِزَهُ هَرَبًا وَأَنَّا لَمَّا سَمِعْنَا الْهُدَىٰ آمَنَّا بِهِ فَمَن يُؤْمِن بِرَبِّهِ فَلَا يَخَافُ بَخْسًا وَلَا رَهَقًا وَأَنَّا مِنَّا الْمُسْلِمُونَ وَمِنَّا الْقَاسِطُونَ فَمَنْ أَسْلَمَ فَأُولَٰئِكَ تَحَرَّوْا رَشَدًا وأما القاسطون فكانوا لجهنم حطبا وأن لو استقاموا على الطريقة لأسقيناهم ماء غدقا لنفتنهم فيه ومن يعرض عن ذكر ربه يسلكه عذابا صعدا وأن المساجد لله فلا تدعوا مع الله أحدا وأنه لما قام عبد الله يدعوه كادوا يكونون عليه لبدا සැබවින්ම අප පොළවේ කිසි විටක අල්ලාහ් දුර්වල කළ නොහැකි. එනම් අභිබවා යා නොහැකි බවද අප බේරී පලා යාමෙන්ද කිසි විටකත් ඔහුව දුර්වල කළ නොහැකි බවද ස්ථිර වශයෙන්ම අපි විශ්වාස කළෙමු. සැබවින්ම අප මාර්ගෝපදේශය එනම් අල් කුර්ආනයේ වදන් වලට සවන් දුන් විට එය අප විශ්වාස කළෙමු. කවරෙකු තම පරමාධිපතියා විශ්වාස කරන්නේද? ඔහු Tamanට ලැබිය යුතු ප්‍රතිඵලයන්හි කිසියම් අඩුවක් වේවි යන වගටද විනිච්ඡ දිනේ අවමානයට ලක් වේවි යන වගටද බිය නොවේයි. සැබවින්ම අපාතර යටහත්වන අය එනම් මුස්ලිම් වරුන්ද අප අතර නොමග ගිය අයද සිටිති. කවරෙකු යටහත් වන්නේද? එනම් ඉස්ලාමය පිළිගෙන මුස්ලිම් බවට පත්වන්නේද? ඔවුන් ඍජු මඟ සොයාගත්ෝය. නොමග ගිය අය සම්බන්ධව පවසනවා නම් ඔවුන් නිරයට ධර්මෙන් සිටිතියයි චින්වරු පවසති. නොමග ගිය අය ඍජු මගෙහි ස්ථාවරව සිටියේ නම් ඔවුන් ඒ පිළිබඳව පරීක්ෂණයට ලක් කිරීම සඳහා අධික ජලය ඔවුන් හට අප පොවා ඇතෙමු. කවරෙකු තම් පරමාධිපති ආනන් සිහිපත් කිරීම පිටුපාන්නේද? ඔහුව දැඩි ලෙස දඩුවම කරා ඔහු ඇතුළු කරවන්නේය. මිදී යා නොහැකි තරමට වේදනාව දැඩිය. සැබවින්ම මස්ජිදයන් අල්ලාහටම අයිතිවන්නේය. එහෙත් එහිදී අල්ලාහ සමග වෙන කිසිවෙකු හෝ නොකැඳවව්. යනුවෙන්ද මාහට වහී පහල කළේය. අල්ලාහගේ ගැත්තාවන මුහම්මද් තුමා මක්කාවේහිදී සිටින අවස්ථාවේදී එහිදී ඔහුව එනම් අල්ලාහව කැඳවීම පිණිස ඊතා ඕනෑ කමින් සිටගත් විට එතුමා වෙත ජනයා එතුමාට බාධා කිරීම පිණිස එක් රොක් වී යෑමට සැරසුනහ. "උල් ඉන්නමා අදඋ රබ්බී වලා උෂ්රිකු බිහි අහදා. උල් ඉන්නී ලා أملك لكم ضرا ولا رشدا قل إني لن يجيرني من الله أحد ولن أجد من دونه ملتحدا إلا بلاغا من الله ورسالاته ومن يعص الله ورسوله فإن له نار جهنم خالدين خالدين فيها أبدا حتى إذا رأوا ما يوعدون فسيعلمون من أضعف ناصرا وأقل عددا සැබවින්ම මා මාගේ පරමාධිපතියවම කැඳවන්නෙමි. ඔහුට කිසිවෙක් ආදේශ නොකරන්නෙමි යනුවෙන් පවසව. සැබවින්ම මා නුඹලාට කිසිම හිරිහැරයක් කිරීමට හෝ යහමඟ පෙන්වීමට හෝ මාහට නොහැකියයි පවසව. සැබවින්ම අල්ලාහ් මාහට දඩුවම් පමුණුවීමට ඉදිරිපත් වන්නේ නම් අල්ලාහ් වෙතින් කිසිවෙකු මා බේරා ගැනීමට නොහැක්කේය. ඔහුගෙන් පමණක් මිස වෙන කිසිවෙකු හෝ කිසිදු අභයදානය මාහට ලබාගත නොහැකි බවත් පවසව. නමුත් මට කළ හැක්කේ අල්ලාහ් වෙතින් හා ඔහුගේ පණිවිඩයේ විෂයන් මගින් නුඹලාට දන්වා ලීමට පමණය. නුඹලාට දඩුවම් කිරීමට හෝ යහමඟ යැවීමට මට කල නොහැකේය. කවුරුන් අල්ලාහට හා ඔහුගේ දූතයාණන්ට පිටුපාන්නේද? ඔවුන් හට නිරයේ ගින්න ඇත්තේය. එහිදී ඔවුන් සදාකල්ව ස්ථිරව සිටින්නේය. ප්‍රතික්ෂේපකයින් වන ඔවුන් Taman හට අල්ලාහ වෙතින් පොරොන්දු වූ දෑ එනම් නිරයේ වේදනාව වැනි දඩුවම් ඍජුවම දකිනා විට උපකාර කරන්නන් අතුරින් දුර්වලයන් කවුරුන්ද යන්නද සංඛ්‍යාවෙන් අඩු කවුරුන්ද යන්නද ඔව්හු මතු දැනගන්නෝය قل إن أدري أقريب ما توعدون أم يجعل له ربي أمدا عالم الغيب فلا يظهر على غيبه أحدا إلا من ارتضى من رسول فإنه يسلك من بين يديه يسلك من بين يديه ومن خلفه رصدا ليعلم أن قد أبلغوا رسالات ربهم وأحاط بما لديهم وأحصى كل شيء عددا නුඹලාට අවවාද කරනු ලැබූ එම වේදනාව සමීපව පවතිනේද එසේ නොමැතිනම් මාගේ පරමාධිපති ආනන් දීර්ඝ කාලයකට නිර්ණය කළ ඇත්තේද යන්න මා නොදනිමි යන්න නබිතුමනි නුඹ පවසව. ඔහු গুপ্ত දෑ දන්නාය. නමුත් ඔහු තමාගේ গুপ্ত විෂයන් Taman පිළිගත් දූතයාණන් හැර වෙන කිසිවෙකුට හෙළිදරව් නොකරන්නේය. එම දූතයින් තම පරමාධිපති ආනන්ගේ පණිවිඩයේ වූ විෂයන් ජනයාට නිසි ලෙස දන්වා සිටියේද යන්න දැන ගැනීම පිණිස ඔවුන්ට ඉදිරියෙන් හා පසුපසින් නිරීක්ෂකයන් එනම් ආරක්ෂා කරන මලක්වරුන් ස්ථාවරව සිටවන්නේය. තවද ඔවුන් අතර ඇති ද ඔහු මුළුමනින්ම දන්නේය. සෑම දෙයක්ම ගණනය කර තබා ඇතේය.